මේ පිරිස සද්ධර්ම ශ්‍රවණය කරනවා පමණක් නොවේයි ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලු දෙනාටම මේ ධර්ම දේශනාව දානය කරවන්නේ මේ පිරිස කටයුතු සංවිධානය කරගෙන සද්ධර්ම දානයේ නැමැති උතුම්ම කුසල කර්මයේ අත්පත් කරගන්නා මොහොතකටයි සියලු දෙනාම එළඹිලා තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණානිසංසයත් සද්ධර්ම දානානිසංසයත් අපි සියලු දෙනාගේම උතුම් ප්‍රාර්ථනා සියල්ලම මුදුන්පත් කරවන මහත් ශ්‍රේෂ්ඨ පින්කමක් වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරන්නට යෙදුනා අපි බුදුරජාණන් වහන්සේ විසින් කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ තික නිපාතයේ චතුක්ක වර්ගයේ සංග්‍රහ වෙන භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ පංච පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. කුද්දක නිකායේ ඉතිඋත්තක පාළියේ තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ සූත්‍රය ආйти වෙන්නේ ඉතිඋත්තක කියන ගණයට. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ඉතිඋත්තක ගණයට ආйти වෙන සූත්‍රයක්. මේ සූත්‍රයෙන් කොටස් දෙකක් අපි මීට කලින් සාකච්ඡා කළා. අද සාකච්ඡා කරන්නේ තුන්වෙනි කොටස. මේ සූත්‍රයේ පංච පුබ්බ නිමිත්ත මේ දෙවියන්ට දෙව්ලොවින් චුත වෙන්න සූදානම් වෙනකොට පහළ වෙන නිමිති පහක් තියෙනවා. මේ නිමිති පහ තමයි සාකච්ඡා කළේ. ඒ නිමිති පහළ වුණාම සමහර දෙවිවරු අඬනවා. සමහර දෙවිවරු විලාප කියනවා. සමහර දෙවියන්ට නම් නිමිති පහළ වුණා කියලා දන්නේත් නැහැ, නිකම්ම චුත වෙනවා. එහෙම නැහැ, එහෙම චුත වෙලා ගිහින් නිරේ උපදිනවා. සමහර අය පස්සේ අවබෝධ වෙලා අඬනවා. මහේෂාක්ෂ දෙවිවරුන්ට ඒක අවබෝධ වුණාම අඬන්නේ නැහැ. තම තමන් සිද්ධ කරගත්ත මහ කුසල් සිහිපත් කරලා ඒ අය සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා සුගතිගාමි වෙනවා. මේ මේ අය ගාවට අනිත් දෙවිවරු නිමිති පහළ වෙලා නැති අනිත් දෙවිවරු ඇවිල්ලා මේ අඬන වැළපෙන අය සනසනවා. ඊතෝ බොහෝ සුගතින් ගත්වා. ඔබ සුගතියක ගිහිල්ලා ඉපදෙන්න. සුගතියට ගියාට පස්සේ මේ සුගතියේ ලබන්න තියෙන උතුම්ම ලාභය ලබන්න. එනිසා සඳහන් කරනවා සුගතින් ගත්වා සුගතියට ගොස් සුලබ්ධ ලාභං ලබ ලබන්න තියෙන ඉහළම ලාභය ලබන්න ඊළඟට සඳහන් කරනවා සුලබ්ධ ලාභං ලබිත්වා සුප්පතිත්තිතෝ භවාමි අපිට සාකච්ඡා කරන්න තියෙන අද ඒ කාරණාව සුලබ්ධ ලාභං ලබිත්වා සුප්පතිත්තිතෝ භවාමි එහෙනම් මුලින් සඳහන් කළා සුලබ්ධ ලාභං ලබ සුගතින් ගත්වා සුලබ්ධ ලාභං ලබ සුගතියට ගිහිල්ලා ලබන්න තියෙන උතුම්ම ලාභේ ලබන්න. එතකොට මේ දෙවිය සුගතියට යනවා කියලා කොහාටද එන්නේ? මේ කරුණ සාකච්ඡා කරලා තියෙනවා. මේගොල්ලෝ සුගතියට යනවා කියලා එන්නේ මනුස්ස ලෝකෙට. එතකොට දෙවියන්ගේ සුගතිය තමයි මනුස්ස ලෝකේ. මෙහි ඇවිල්ලා ඒ අයට ලබන්න තියෙන උතුම්ම ලාභේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ වෙන කාගේවත් ධර්මයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් තුන්වෙනි කාරණාව අපිට අද සාකච්ඡා කරන්න තියෙන කාරණාව තමයි සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාමි එහෙනම් සුලද්ද ලාභං ලබිත්වා ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලබලා සුප්පතිට්ඨිතෝ භවාමි මනාව පිහිටන්නේ ඒ මනාව පිහිටන්න මොනවද ඕන වෙන්නේ කියන කාරණාවයි සාකච්ඡා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ওই කරුණු ටික දේශනා කළාට පස්සේ ඒක ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. දෙවියන්ගේ සුගතිය මොකද්ද? ඒ සුගතියට ගිහිල්ලා ලබන්න තියෙන උතුම්ම ලැබුම් මොකද්ද? ඒ දෙකටම උත්තර අපි සාකච්ඡා කළා. තුන්වෙනි එක තමයි භාග්‍යතුන් වහන්සේ ඒ මනා ලැබුම ලබා මේ දෙවියෝ අහනවා. භාග්‍යතුන් වහන්සේ ඒ මනා ලැබුම ලබා. එතකොට මනා ලැබුම ලබා කියලා කියන්නේ ඒ ධර්මය ලබාගෙන මනා ලැබුම ලබා දැඩිව පිහිටන්න ඕන කියලා කිව්වේ කොයි ආකාරයකද? සුප්පතිට්ඨිතෝ භවාමි මනාව පිහිටන්න කියලා කිව්වේ මොන ආකාරයකද? ආන් ඒකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා යම් මනුස්ස භූතෝ සමානෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනේ සද්ධං පටිලබති තථාගතප්ප වේදිතේ ධම්ම විනේ සද්ධං පටිලබති යම් මනුස්ස භූතෝ සමානෝ ඒ කියන්නේ යම් දෙවියෙක් මනුස්ස ලෝකයේ ගිහිල්ලා ඉපදුනාට පස්සේ තථාගතප්ප වේදිතේ ධම්ම විනේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන ධර්මයේ සහ විනය පිළිබඳව සද්ධං පටිලබති මනාව ශ්‍රද්ධාව ශ්‍රද්ධාව පිහිටවලා ඒ ධර්මයේ පිහිටන්න. ඒක තමයි මනාම මනාම ලැබුමක් හැටියට දේශනා කළේ. එහෙනම් මේ ශ්‍රද්ධාවේ පිහිටන්න කියන කාරණාව විතර සඳහන් කළා. එහෙනම් මොකද්ද මේ ශ්‍රද්ධාව කියන කාරණාව පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරමු. මේ සද්ධර්මයේ පින්නතනේ දේශනා කරනවා ශ්‍රද්ධාව පිළිබඳව කරුණු ගොඩක්. ශ්‍රද්ධාව ලබනවා නම් එතනමයි මනුස්ස ලෝකෙදි ලබන්න තියෙන හොඳම ලැබුම කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලැබුණා. ධර්මයේ ලැබුණට වැඩක් නෑ ශ්‍රද්ධාව ලැබුණ නැත්තම්. ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලද ධර්මයේ විනේම ඕනේ. මේ ශ්‍රද්ධාව වෙන කාරණාවක පිහිටවල වැඩක් නැහැ. තථාගතප්ප වේදිතේ ධම්ම විනේයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයම හොයන්න ඕනේ. ඒක කොහොමද අපි හොයන්නේ? එතකොට ධර්මයේ නොදන්නා කෙනෙකුට මහ විශාල විශාල ගැටලුවක් එළඹෙනවා කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොයන්නේ? ධර්මය ඕන තරම් දේශනා කරනවා. පොත්පත්වල ඕන තරම් ලියවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අපිට අපිට ඕනේ. ඒ නිසා කොහොමද ඒක හොයන්නේ කියන කාරණාව මනාව අපි විසින්ම අධ්‍යයනය කරන්න ඕනේ. මොකද වෙන දෙයක් ලැබලා වැඩක් නැහැ. කෙනෙකුට මැණික් අවශ්‍ය නම් මැණික් වගේ දේවල් හම්බුලා එයාට කවදාවත් ඒකෙන් වැඩක් වැඩක් නැහැ. මැණික් වගේ දේවල් වලින් මැණික් වලින් කරන දේවල් එයාට කරන්න වෙන්නේ නැහැ. එහෙමනම් මැණික් වගේ දේවලුත් මැණික් වලට සමානයි. ඔය අතර මැණික් තියෙනවා. දැන් මම කොහොමද මැණික් හොයන්නේ? එවනම් මැණික් පිළිබඳව හසල දැනීමක් අත්දැකීමක් මා තුළ තියෙන්න ඕන දැක්ක ගමන් මේ මැණික්ය මේ මැණික් නොවේ කියලා තීරණය කරන්න පුළුවන් අවබෝධයක් මට තියෙන්න ඕනේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් එහෙම හොයන්න අවබෝධයක් ශක්තියක් හැකියාවක් අපිට තියෙන්න ඕනේ. යම් ධර්මකාරණාවක් පිළිබඳව සැක පහළ වෙනවා නම් ඒ ධර්මකාරණාව දන්නවා කියන එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් තවත් අහලා නමුත් ඒ කාරණාව පිළිබඳවත් මට නම් සැකසහිත නම් අපි කොහෙන්ද මේක හොයන්නේ? ඉතින් ඒක ඊළඟ ඊළඟට අපි හොයන්න ඕනේ ත්‍රිපිටකේ ඉන්න. ඒකට උත්තරේ හොයන්න ඕනේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධයේ අන්තර්ගත වෙච්ච ත්‍රිපිටකයෙන්ම ඒක හොයන්න ඕනේ. ආන්ගේ ත්‍රිපිටකයෙන් මේක හොයාගන්න උත්සාහ කෙරුවොත් අපිට භාග්‍යතුන් වහන්සේගේ වචනය හම්බ වෙයි. ඒ නිසා සාකෝ පනස්ස සද්ධා නිමිත්තා හෝති මූල ජාතා පතිට්ඨිතා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවේ මුල් බැහැගෙන පිහිටලා තියෙනවා නම් දල්හා අසංහාරියා දැඩිව ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ආකාරයට ඒ ශ්‍රද්ධාව පිහිටවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව පිහිටවන ශ්‍රද්ධාව කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. irdiyak පාලවත් ඒක වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. ආන් ඒ නිසා දේශනා කළා කොහොමද සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පිහිටන ශ්‍රද්ධාව සමන වෙනවා කිසිම බාහිර ශ්‍රමණයෙකුට වෙනස් කරන්න කිසිම ශ්‍රමණයෙකුට වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. බ්‍රාහමණේනවා කිසිම බ්‍රාහමණයෙකුටවත් ඒක වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. දේවේනවා මාරේනවා දෙවියෙකුටවත් මාරයෙකුටවත් ඒ ශ්‍රද්ධාව වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. ආන් එතකොට තමයි මනාව ශ්‍රද්ධාවේ බැහැගත්තා කියලා කියන්නේ. ආන් ඒ නිසා කිසිම ශ්‍රමණයෙකුටවත් බ්‍රාහමණයෙකුටවත් 이르දි සහිත දෙවියෙකුටවත් මාරයෙකුටවත් වෙනස් කරන්න බැරි වෙනවා වෙනවා නම් කේනචිවා ලෝකස්මි ලෝකේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙනවා නම් ශ්‍රද්ධාව මුල් බැහැගෙන පිහිටනවා නම් කිසිම 이르දියක් පාලවත් ඒක වෙනස් කරන්න බැරි වෙනවා නම් ආන් ඒක තමයි මනාව ශ්‍රද්ධාව 이르දියක් දක්වලාවත් වෙනස් කරන්න බෑ ඒක තමයි මනාව මනාව ශ්‍රද්ධාව කියලා සඳහන් කරනවා ඒ නිසා සඳහන් කරනවා එහෙනම් එහෙම ශ්‍රද්ධාවක් අපිට තියෙනවද? අපි අපෙන් මහන්න ඕනේ එහෙම ශ්‍රද්ධාවක් අපිට අපිට තියෙනවද කියලා. දැන් මෙහෙම කාරණාවක් සඳහන් කළොත් අපි වෙනතුන් අහලා තියෙනවා සූරම්බට්ට කියලා උපාසක මහත්තයෙක් ගැන. ඔබ අහලා ඇති. ධර්මයේ සඳහන් කරන එහෙම උපාසක කෙනෙක් ගැන. නම සූරම්බට්ට. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දවසක් ගියා. ගිහිලා බුදුරජාණන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කළා. ධර්ම සාකච්ඡා කළා බොහෝම සතුටින් පැහැදිලා උපාසක මහත්තයා ගෙදර යනවා. ගෙදර යනකොට මාර්යා කල්පනා කළා මේ උපාසක මහත්තයාගේ ශ්‍රද්ධාව බිඳින්න ඕනේ. ඒක කොහොමද කරන්නේ මෙයා කල්පනා කළා. කල්පනා කළා මාර්යා ගියා සූරම්බට්ට උපාසක මහත්තයාගේ ගෙදර. මෙතන අපි සඳහන් කරන්නේ සමනේනවා, බ්‍රාහමනේනවා, දේවේනවා, මාරේනවා. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි වෙන්න ඕනේ. දැන් මාර්යා ගිහිල්ලා මාර්යා බුදුරජාණන් වහන්සේගේ වෙස් ගත්තා. මාර්යා කියලා කියන්නේ අති බලවත් කෙනෙක්. සියලුම දිව්‍ය ලෝකවලට වඩා ඉහළින් තමයි පරිනිම්මිත වසවර්තිය පිහිටලා තියෙන්නේ. මේ පරමනිම්මිත වසවර්තියේ තමයි මේ මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ. ඒකට ඒ ඇයට මහ බොහෝ දේවල් කරන්න පුළුවන්. ඉතින් මෙයා වෙස්ගත් මාරයා. දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. ශ්‍රවණක් ගන්න බුදුරැස් දිහිදෙනවා. ඒ විතරක් නෙමෙයි රන්වන් පාටයි සිරුර. බුදුරජාණන් වහන්සේ රන්වන් පාටයි. දැන් මාරයා රන්වන් පාටයි, පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි, පේන්න තියෙන පුරුෂ ලක්ෂණ ඔක්කොම තියෙනවා. ෆ්‍රෙෂ් විහිදෙනවා. උපාසක මහත්තයා ගෙදර නෑ. ගෙදර කෙනෙකුට කතා කරලා කිව්වා මම ආවි සූරම් වට්ටපුණ ගහන්නේ. දැන් ගෙදරටත් අදාහගන්න බෑ භාග්‍යතුන් වහන්සේනේ. ආසන පනවලා, පාසෝදලා, වඩා හිඳවලා ඉක්මනට පණිවිඩයක් ඇරියා බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩලා ඉනවා එන්න කියලා. මේ ගෙදර එන ගමන් මෙයා කල්පනා කරනවා පණිවිඩය හම්බ වෙලා දැන් මම මේ භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා එන්නේ. සෑහෙන වෙලාවක් මම උන්වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කළා. මමත් ගෙදර යන්න කලින් භාග්‍යතුන් වහන්සේ ගෙදර වැඩියද? ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේට ඕන නම් වඩින්න පුළුවන්. මම එතනින් නැගිටිනකොටත් මගේ ගෙදර වඩින්න ඕන නම් පුළුවන් ඒ තරම් ශක්තියක් තියෙනවා. මටත් නොදන්වාම භාග්‍යතුන් වහන්සේ වැඩියද? මේ හදිසිය මොන වගේ කාරණාවක් කියන්නද මං මගේ ගෙදර වැඩි? ඔයගේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා. කමක් නැහැ. වැඩලා කියලා පණිවිඩයක් එව්වනේ. යනවා. ගෙදර ගියා. වන්දනා කළා. එකත් පස්සෙක වාඩි වුණා. වාඩි වෙලා කතා බහ කරනකොට මාරයා කියනවා සූරම්බට්ට. අපි දෙන්න මොහොතකට කලින් සාකච්ඡා කරන වෙලාවේ මා ඔබට කීවනම් ඇහැ අනිත්‍යයි කියලා. ඇහැ අනිත්‍ය නෑ. ඇහැ නිට්ටයයි. කන අනිත්‍යයි කියලා මා කීවනම් අනිත්‍ය නෑ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා මම කියවනම් අනිත්‍ය නෑ නිට්ටයයි මට ඒ වෙලාවේ පොඩි පොඩි වැරදීමක් වුණා මට ඒ වෙලාවේ පොඩි පැටලිල්ලක් අමතක වීමක් අතපසු වීමක් වුණා එයින් තමයි අනිත්‍යයි කියලා කියුනේ. අනිත්‍ය නෑ. ඒක දැනගන්න කියලා පැහැදිලි කරලා දීලා යන්නයි මම ආවේ. අපේ ගෙදරට ඇවිල්ලා කෙනෙක් එහෙම කිව්වොත් අපි මොනවා වෙයිද? අපි කොහොම හිතයිද? අපි මොනවා පිළිගනීද? නමුත් මේ රැස් විහිදෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. තමා ඉදිරියේම වැඩ ඉන්නවා. සූරම්බට්ඨ පාදක මහත්තයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අමතක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සිහිමද වෙන්නේ නැහැ කවදාවත්. යම් කෙනෙක් එහෙම කියනවනම් එය බොරුමයි. එහෙමනම් මේ වැඩ ඉන්න කෙනා කියනවා මට සිහිමද වෙන අය වෙලාවි කියලා. ඒක වෙන්න බැරි වැඩක්. ඒ නිසා අහනවා ඔබ මායයද කියලා. ඒ වෙලාවේ මායя අතුරුදහන් වෙලා යනවා. ආන් ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බැසගත් ශ්‍රද්ධාව. ආන් ඒකයි කිය වෙනස් කරන්න බෑ. මාරයාටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් ඒක වෙනස් කරන්න වෙනස් කරන්න බෑ වැරදි කරුණක් සඳහන් කළා ධර්මයේ පිළිබඳවත් අවබෝධයක් තියෙනවා ඒ නිසා තීරණය කළා භාග්‍යතුන් වහන්සේට එහෙම වරදින්නේ නැහැ කියලා අපේ ශාස්ත්‍රයේ හිටිය තව එක් උපාසක මහත්තයෙක් සුප්පබුද්ධ කුට්ටි කියලා අපේ අහලා තියෙන්නේ සුප්පබුද්ධ කුට්ටි මේ උපාසක මහත්තයාගේ නම සුප්පබුද්ධ ඇයි මෙයාට කුට්ටි කියලා කියන්නේ ශාරීරියේ පුරාම කුෂ්ඨ කුෂ්ඨ රෝගී සියලු දෙනාම පිළිකුල් කරනවා ඒ මෙයා හැම හැම වෙලාවෙම මේ කුෂ්ඨ දෙබිලි කසනවා. හැම වෙලාවෙම දිය වැක්කිරෙනවා. gedara කට්ටියත් මෙයාට පිළිකුල්. මගතට යන කට්ටියත් මෙයාගේ අඟ ගාවින්වත් යන්නේ නැහැ. හැම වෙලාවෙම ඇඳුම් හිටන් තෙමිලා ඉන්නේ. මෙයා ඒ වුණාට හරි ශ්‍රද්ධාවන්තයි. පෙර කරපු පවක් විපාක දෙනවා. බණමඩුවට යනවා බණ අහන්න. ඒ වුණාට ඉතින් බණමඩුවේ වාඩි වෙන්න බෑ. අනික පිළිකුල් කරනවානේ. එනිසා මේ හැමදාම බණමඩුව පිටපැත්තේ ඉන්නේ. ඇතුලේ වාඩි වෙච්ච බොහෝ දෙනාට සෝවාන් වෙන්න බැරි වුණාට පිටපැත්තේ ඉඳලා බණ අහලා සුප්පබුද්ධ සෝවාන් වුණා. ආත්මය එක දවසක් ගෙදර යනවා. සක්‍ර දේවේන්ද්‍රය කල්පනා කළා මෙයාගේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන්න ඕනේ. ඒ හින්දා ගෙදර යන මගදී සක්‍ර දෙවියන් මුණ ගැහුණා. මුණ ගැහිලා උපාසක මහත්තයාට කියනවා ඔබ දුප්පත්. මම ඔබේ දුප්පත්කම නැති කරනවා. මම ඔබට ගෙවල් දරවලුත් හදලා දෙනවා. ඒ ඔක්කොටම වඩා ඔබට දැන් වටිනවා සුවපත් වෙන එක. ඔබේ ලෙඩෙත් මම සුවපත් කරනවා. හැබැයි මම කියන දේ කියන්න. මොකද්ද කියලා ඇහුවා. දැන් මේ වෙන කවුරුවත් විදියට හැංගිලා විශ්වල්ල නැහැ සක්දෙවිදු විදිහටම පෙනී හිටලා ඉන්නේ. මොකද්ද කියලා අහුවාම කියනවා බුදුන් බුදුන් නෙවෙයි කියපන්, දහම් දහම් නෙවෙයි කියපන්, සංගුම් සංගුම් නෙවෙයි කියපන්. ඒ වෙලාවේ රූපාසික මහත්තයා මොකක් කියන්නේ නැද්ද? මේ වේදනාව විඳින රෝගිය සනීප කරනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා ඔබ සක්‍රයා කියලා මට කීවා. ඔබ සක්‍රයා වුණත් මහ මෝඩෙක්. බුදුන් බුදුන්මයි, දහම් දහම්මයි, සංගුන් සංගුන්මයි මට මේ ලෝකෙ මොනව නැති වුණත් මට මගේ රත්නත්‍රේ ඉන්නවා. මට මගේ රත්නත්‍රේ වටිනවා. ඔබට පේනවද මම දිලින්දෙක් වාගේ? බලන බැල්මට හැමෝටම පේනවා ඇති මම දිලින්දෙක් කියලා. නමුත් මම මේ ලෝකේ ඉන්නේ ලොකුම පොහසතුන් අතර හරි සතුටින් ඉන්න කෙනෙක්. මම ලොකු පොහසතෙක්. එතකොට එයාගේ පෝසත්කම තියෙන්නේ මේ සල්ලි මිල මුදල් එක්කද? නෑ ශ්‍රද්ධාවෙන් පිරීලා ඉන්නේ. එහෙනම් එයා හරි පෝසත් කියලා කියනවා. සක්දේවිදෙන් තන වතුරු දහන් වෙනවා. අතුරු දහන් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව මතක් කළා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා සක්දෙවිඳුට සුප්පබුද්ධ ආර්ය ශ්‍රාවකේ සුප්පබුද්ධ ගාව තියෙන ශ්‍රද්ධාව බිඳින්න කාටවත් කාටවත් බෑ සක්දෙවිඳුනි කියලා සඳහන් කළා. සං ඒ කාරණාවයි මේ සඳහන් කළේ සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනසිවා ලෝකස්මි ලෝකේ කිසිම කෙනෙකුට මේ ශ්‍රද්ධාව බිඳින්න බෑ ආන් ඒ වාගේ බිඳින්න බැරි ශ්‍රේෂ්ඨ ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. අපටත් එහෙම ශ්‍රද්ධාවක් තියනවද කියලා කල්පනා කරන්න කියලා මම සඳහන් කළේ ඒකයි. අපි ළඟ ඇවිල්ලා අර වාගේ 이르දි දක්වලා යම් ප්‍රකාශයක් කළා නම් අපි ඔව් හා කියලා අපි ඒක බාර ගන්නවා. ධර්මයෙන් හොයලා ඇත්ත මොකද්ද කියලා පහදගෙන ඉදිරිපත් වෙන ස්වභාවයක් අපේ අපේ නෑ එහෙනම් අපේ ශ්‍රද්ධාව හැම වෙලාවෙම හැලෙනවා. හැම වෙලාවෙම බිඳෙනවා. හැම වෙලාවෙම හෙල වෙනවා. අරකද හරි මේකද හරි කියලා මඩේ හිටවපු ඉන්නක් වාගේ. එහෙම ශ්‍රද්ධාවක් ලබන්න කියලා නෙමෙයි දෙවියන්ට මේ කියන්නේ බලවත් වූ ශ්‍රද්ධාවක් මනුස්ස ලෝකෙට ගිහිල්ලා ලබන්න කියලායි දෙවියන්ට කියන්නේ. එහෙමනම් මේ තථාගතප්ප වේදිත ධර්මයේ විනය කොහෙද තියෙන්නේ කියන කාරණාව අපි සඳහන් කළා. මේ ත්‍රිපිටකයේ තමයි මේ කාරණාව තියෙන්නේ. හැබැයි අද ත්‍රිපිටකය කියලා කියහම අද නම් ත්‍රිපිටක ගොඩක් තියෙනවා. පොත් ගන්න ගිහිල්ලා බලහම කඩේ ත්‍රිපිටක ත්‍රිපිටක ගොඩක් තියෙනවා. බොහොම කෙටි කරලා ලියාපු ත්‍රිපිටකයක් තියෙනවා. හැබැයි වර්තමාන ජීවත් වෙන අපි හරි කැමති ওই කෙටි කරලා තියෙන පොත් කියවන්න. අපිටත් කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලතාවයයි එදිනෙදා වැඩ බොහොම යෙදිලා තියෙන නිසායි මේ කියවන්න කාලේ නැති නිසායි ඉක්මනට කියවන්න තියෙන තණ්හාවක් හින්දා කෙටි පොතක් කියවන්න අපි හරි හරි කැමතියි. එතකොට මේ පිටකයත් කෙටි කරන්න පුළුවන්ද? ඔය කෙටි කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙටි කරපු ප්‍රමාණයයි. ඔయిత වඩා කෙටි කරන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ තව කෙටි කරනවා. කෙටි කරන්න බැරි හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ උතන තියලා තියෙන්නේ. එහෙම කෙටි කරන්න ගියොත් තවත් ධර්ම කාරණා ඇතුළු වෙනවා. එතකොට මේ 84000ක් ධර්මස්කන්ධය බුදුරජාණන් වහන්සේ කෙටි කරපු තරමට ඊටත් වඩා කෙටි කරන්න జగතෙක් නම් මේ ලෝකේ ඉන්න ඉන්න බෑ. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේට වඩා ප්‍රඥාව තියෙන කෙනෙක්. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ කෙටි කරලා අපට දේශනා කරපු ත්‍රිපිටකය කොහෙද තියෙන්නේ කියන කාරණාව සඳහන් කළොත් වර්තමානයේ හැටියට නම් මේ බුද්ධ ජයන්ති මුද්‍රණය කියන නමින් අද මුද්‍රණය කරලා තියෙන පොතක් ත්‍රිපිටක පොතක් බුද්ධ ජයන්ති මුද්‍රණය. ඒක එක පිටුවක්. සියලුම සත්‍යයන්ට නිවන උදෙසා අවශ්‍ය නිවනට යන්න තියෙන පාර භාග්‍යතුන් වහන්සේ දන්න නිසා ওই පිටකයේ අපි සියලු දෙනාගේම නිවන් යන පාර දේශනා කරලා තියෙනවා. මොකද ඔක උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් ඔබත් මමත් ඇතුළුව මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට නිර්වාණයට යන්න අවශ්‍ය පාර සහිත සිටියමක් බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ලෝකේ ඉන්න සියලුම සත්තු නිවනට යන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා. ආන් ඒ නිවනට යන ක්‍රමය භාග්‍යතුන් වහන්සේ දන්න නිසා භාග්‍යතුන් වහන්සේ කෙටි කරපු ධර්මයේ තුල මම නිවන් යන ක්‍රමේ කෑල්ලක් කැපිලා ගිහිල්ලා නැහැ. ඒ මම නිවන් යන ක්‍රමේ භාගයයි තියෙන ඉතුරු භාගය කැපිලා කැපිලා නැහැ. හැමෝගෙම මේ සිටියම හරියටම සම්පූර්ණව ওই ධර්මයේ ඇතුලේ තියෙනවා. ඒ ධර්මයේ අපි වගේ කෙනෙක් තවත් කෙටි කරන්න ගියොත් ආන්නර එක එක්කෙනාගේ නිවන් මාර්ගයේ කෑලි කෑලි කැපිලා අයින් වෙන්න පුළුවන් අර කෙටි කරනකොට අතාරින වචනය තුළ මගේ නිවනට අයිති වෙන කාරණාව තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම එක එක්කෙනා හිතමත එක ටි කරපු දේවල් කියවන්න ගියොත් ඒත් අපිට ධර්මයේ පිහිටන්න පිහිටන්න බෑ. ඒ නිසා හරියටම පිටකේ හොයාගන්න ඕනේ. අතීතේ නම් මහරහතන් වහන්සේලා ළඟ කටපාඩමින් මේ ධර්මයේ තිබුණා. වර්තමානයේ මේ ග්‍රන්ථවලට ඇවිල්ලා තියෙනවා. චට්ට සංගායනාව නැත්නම් බුරුමේ චට්ට සංගායනාවෙන් එලි දක්වපු ත්‍රිපිටකයකුත් තියෙනවා. මේ ත්‍රිපිටකය නම් ඊටාම ඊටාම නිවැරදි. කියවන්න පුළුවන් නම් හොයාගන්න පුළුවන් නම් ඊටාමත්ම නිවැරදි අකුරකවත් වචනයක් ඇති නැති තරමටම නිවැරදිතාවයක් තියෙනවා. මෙන්න මේ පොත් වලින් අපිට තථාගතප්ප වේදිත ධර්මය හොයන්න ඕනේ. ශ්‍රද්ධාව උපද්දවනවා නම් ඒ පොත්වල තියෙන ධර්ම කාරණා උදෙසා ශ්‍රද්ධාව උපද්දවනවා මිසක් වෙන වෙන ධම් කාරණා වැරදි කාරණා අපිට ලොකු ධර්ම අවබෝධයක් නැති හින්දා වැරදි කාරණා හරි කියලා හිතන්න පුළුවන්. එහෙම ශ්‍රද්ධාවෙන් ඇදහුවා කියලා අපිට කවදාවත් මනා ලැබුම ලැබුවා වෙන්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි. ඒක තියෙන්නේ මෙන්න මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සහ අට කතාව ටීකාව කියන තැන්වල ත්‍රිපිටක මාලාවේ තියෙන කරුණු බොහෝම කෙටි කරලා. අපි කියමුකෝ වචන 100කින් විස්තර කරන්න ඕන එක ওই බුද්ධ ජයන්ති පොතේ තියෙන එක වචනයකට කෙටි කරලා. වචන 100කින් පැහැදිලි කරන්න ඕන අර්ථය එක වචනයකට කෙටි කළා වගේ කෙටි කරලායි බුද්ධ ජයන්ති මුද්‍රණේ තියෙන්නේ. නැත්තම් 84000ක් ධර්මස්කන්ධය පොත් 57ක ලියන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද? එහෙනම් ඒ තරම් සීමා කෙරුවේ කෙටි කරලා. එහෙනම් මුළු ධර්ම රත්නයේ සාරාංශයයි ඔය ත්‍රිපිටකය තුළ තියෙන්නේ. එතකොට ඒ සාරාංශගත ධර්මයේ විස්තර කරලා තියෙන තැනක් තියෙන්න ඕනේ අපිට දැනගන්න. කොහෙද ඒ විස්තරේ තියෙන්නේ? ආන් මේ විස්තරේ තියෙන තැනට තමයි කියන්නේ අටුවාව කියලා. අටුවා ග්‍රන්ථය. අද නම් හුඟක් දෙනා මේ අටුවාව ප්‍රතික්ෂේප කරනවා. අටුවාව වැරදි. අටුවාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව ප්‍රතික්ෂේප කරන්න බෑ කවදාවත්. මොකද්ද මේ ප්‍රකීර්ණක දේශනාව කියලා කියන්නේ? විස්තරාර්ථ දේශනාව. භාග්‍යතුන් වහන්සේ පැය දෙකක් තුනක් කරපු දේශනාවක් ආනන්ද ස්වාමින් වහන්සේට වචන හතරෙන් පහෙන් කරනවා. ඒ කියන්නේ මේ දේශනාවේ මුලයි මැදයි අගයි පැහැදිලි කරලා දුන්නාම ආනන්ද ස්වාමින් වහන්සේ මේ මුළු දේශනාවම ලගන්නවා. ඒ තරම් මහා ප්‍රඥාවන්තයි. අග්‍ර උපස්ථායක තනතුරටපත් වෙනකොටම වර කීපයක් ඉල්ලුවානේ. මේ උපස්ථායක තනතුරට මම එන්නම්. හැබැයි මේ කරුණ වලට එකඟ වෙන්න ඕනේ. එයින් එකක් තමයි මා නැතිතන දේශනා කරන ධර්මය මට ඊටාම කෙටියෙන් දේශනා කරන සේක්වා. පැය ගාණක් ධම් දේශනා කරලා ඉල්ල භාග්‍යතුන් වහන්සේ වෙහෙසන්න මම කැමති නෑ. ඔබ වහන්සේ මේ පැය ගාණක් කරපු දේශනාව මට ඊටාම කෙටියෙන් වචන කීපයක් හොඳටම ඇති. ඒ වචන කීපය දේශනා කරාම උන්වහන්සේ දේශනාව ආවරණය කරගන්න දන්නවා. ආන් ඒ වගේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේලා දේශනා කළා වගේ තාම කෙටි කරලා අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒක විස්තරාත්මකව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ අටුවාව කියන කොටසේ. දැන් අටුවාව ප්‍රතික්ෂේප කරලා අයින් කෙරුවොත් අපිට විස්තරාර්ථ දේශනාව හොයන්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ඊළඟට පින්නතනේ ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එක තියෙන්නේ ඊටාම භයානක තැනක. අටුවාව ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ ධර්ම රත්නය ප්‍රතික්ෂේප කළා කියන එකයි. ටීකාව මම කියන්නේ මේ නිවැරදි කාරණාව, නිවැරදි අටුවාවයි, නිවැරදි ටීකාවයි. ඒක ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ ධර්ම රත්නය ප්‍රතික්ෂේප කළා. සමහර කෙනෙක් අභිධර්ම පිටකයත් ප්‍රතික්ෂේප කරනවා. සූත්‍ර පිටකයයි විනය පිටකයයි පිළිගන්නවා. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කළොත් ඒ ධර්ම රත්නය ප්‍රතික්ෂේප කළාම වෙනවා මොකද බුදුරජාණන් වහන්සේගේ ගම්භීර දේශනාව. මේ 84000ක් ධර්මස්තන්යෙන් 42000ක් ධර්මස්කන්ධය ප්‍රතික්ෂේප කළා වෙනවා අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළොත්. ඊළඟට මම කියේ ඒකේ භයානක తත්වය කියලා. යම් කෙනෙක් සරණ ගිහිල්ලා නම් එයාගේ සරණ දිනෙනවා. මොන සරණද දිනෙන්නේ? ධර්ම රත්නය ප්‍රතික්ෂේප කිරීම තුළ ධර්ම රත්නය පිළිබඳව තියෙන සරණ සරණ දිනෙනවා. එතකොට ඉතින් අපිට තෙරුවන් සරණ තෙරුවන් සරණ නෑ. බෞද්ධයා කියන්නේ කාටද? තෙරුවන් සරණ ගියපු පුද්ගලයාට තමයි බෞද්ධ කියලා කියන්නේ. එහෙම නැතුව මේ කාරණාව නිතරම පැහැදිලි කරනවා. කඩදාසිකොලේක බෞද්ධ කියලා ලියාගෙන ආගම මොකද්ද කියලා අහනකොට මෙන්න කියලා පෙන්වන කෙනා බෞද්ධයා නෙමෙයි. එහෙනම් කවදාවත් ජීවිතේ මුලාවක් තියාගන්න එපා. ආගම මොකද්ද කියලා අහුවොත් බෞද්ධ කියනවා. කොහෙද බෞද්ධකම තියෙන්නේ කියලා බැලුවොත් ඒක තියෙන්නේ උපන්න සාතිකේ. ඒ උපන්න සාතිකේ නිවන් දකින්නේ නැහැ කවදාවත්. උපන්න සාතිකේ නිරේට යන්නේත් නැහැ. උපන්න සාතිකේ දෙව්ලොව යන්නේත් නැහැ. යන්නේ මම. එහෙනම් බෞද්ධකම උපන්න සාතිකේ තිබිලා හරියන්නේ හරියන්නේ නැහැ. බෞද්ධයෙක් වෙන්නේ හරියටම බුදුන් සරණ ගියපු කෙනා. බුදුරජාණන් වහන්සේ හරියටම සරණ ගියා නම් එයා ධර්ම රත්නයත් සංඝ රත්නයත් සරණ ගියා වෙනවා. ඒ කියන්නේ තෙරුවන් සරණ ගියා වෙනවා. එතකොට ධර්ම රත්නයේ අර විදිහට අභිධර්ම පිටකේ මම ප්‍රතික්ෂේප කරනවා. අටුවාව මම පිළිගන්නේ නැහැ. එහෙම ප්‍රතික්ෂේප කරන්න ගියොත් ප්‍රතික්ෂේප වෙන්නේ අර ධර්ම රත්නේ. එහෙනම් ධර්මයේ සරණ නැති වෙනකොට පෙරුවන් නැතු වෙනවා. ඒ හින්දා සරණ බිනෙනවා. මේ සරණ මාගාව තියෙන තාක්කල් මා සතර පායෙන් නිදහස් වෙනවා. මේ සරණ බිඳගත් මොහොතේ මා අනාරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමිය. අපි බුදුරජාණන් වහන්සේ ළඟ සුද්ධාවාසයෙන් කැමිනිච්ච මහරහත් වූ බ්‍රහ්මරාජයේ දන ගහගෙන මේ ප්‍රකාශය කරන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියා නම් ඒකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමියේ ඒ පුජ්‍යලයා කවදාවත් අපායට යන්නේ නැහැ. බුදුන් සරණ ගියපු කෙනා කවදාවත් අපායට යන්නේ නැහැ. පහාය මානුසන් දේහං මේ මනුෂ්‍ය ශරීරයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවත් සමගම ඔහු සම්පූර්ණ කරන්නේ කොහෙද? දේවකායන් පරිපූර්ණසන්ති. දෙව් පිරිසයි. කවුරු සරණ ගියපු කෙනාද? බුදුන් සරණ ගියපු කෙනා. එhmenan නිරයෙන් පව ආරක්ෂාව තියනවා. තෙරුවන් සරණ තියනවා නම්. හැබැයි අර විදිහට වුණොත් සරණ ගිහි ඔබේ සරණ බිඳෙනවා. පැවිද්දාගේ සරණ බිඳෙනවා. යම් සාමණේර ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට දොස් කියොත් ඒක සාමණේර ස්වාමීන් වහන්සේට නෙමෙයි ඔබටත් එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ දොස් කියනවා කියන එක නෙමෙයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ බුදුන් සරණ නැතු වෙනවා. ධර්මයේ ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ ධම් සරණ නැතු වෙනවා. ආර්ය මහා සංඝයා ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ ආර්ය මහා සංඝයාගේ සරණ නැතු වෙනවා. බුදුරුවන්හි අයුණු කිව පරිජිවේ සාමණේර භික්ෂුන් වහන්සේට සඳහන් කළා. අයුනි කියලා කිව්ව වැරදි. බුදුරජාණන් වහන්සේට චෝදනා කළොත් පරිජි පරිජි කියලා කියන්නේ පෙරදුනා. සරණ නැතුව ගියා. ධම්රුවන්හි අයුනිකේ පරිජිවේ සංගරුවන්හි අයුනිකේ පරිජිවේ තෙරුවන් විවේචනය කරන්න විවේචනය කරන්න බෑ. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නෑ. ඒක සරණ නැතුව ගියා කියලා කියන්නේ ගිහි වෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමගෙන උපසම්පදාව නැතුව යනවා. ඊළඟට සරණ නැතුව ගියොත් උපසම්පදාව බිඳුනොත් නැත්තම් යම් කෙනෙක් උපසම්පදාව ප්‍රතික්ෂේප කළොත් සාමණේර බව තියෙනවා. සරණ නැතුව ගියොත් ඒකත් නැති වෙනවා. එහෙනම් මේ ධර්ම රත්නය ප්‍රතික්ෂේප කරන්න කාටවත් කාටවත් බෑ. එහෙනම් අපිට කවදාවත් මහරහතන් වහන්සේලාගේ પરම්පරාවෙන් ගෙන අපු ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න බෑ. සමහර කෙනෙක් චෝදනා කරනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අටුවාවලී. එහෙනම් ඒක ධර්ම රත්නය නෑ. උන්වහන්සේගේ අදහස් කියලා තියෙන්නේ. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලා අපි හරියට හරියට හොයන්න ඕනේ. කාටද මේ බුද්ධඝෝෂ කියලා කියන්නේ? උන්වහන්සේගේ නම බුද්ධඝෝෂ නෙමෙයි. නම වෙන එකක්. ඒ බුද්ධඝෝෂ කියන්නේ උන්වහන්සේට. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඊතරම්ම විචිත්‍ර විදිහට ഘോഷා කරන්න පුළුවන් වෙච්ච නිසා මේ මේ නම්බුනාමේ ලබලා දෙන්නේ අපි වාගේ අය නෙමෙයි මහ රහතන් වහන්සේලායි උන්වහන්සේට බුද්ධ ഘോഷ කියලා නම තිබ්බේ. එතකොට උන්වහන්සේ මේ අටුවාවල් ලීවේ රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේ උන්වහන්සේ තමන්ගේ අදහස් ධර්මයට එකතු කළා නම් රහතන් වහන්සේලාගේ අනුකම්පාව නැද්ද? රහතන් වහන්සේලා අපිට අනුකම්පා කරන්නේ නැද්ද? මිත්‍යා දෘෂ්ටියක් රහතන් වහන්සේලා ලෝකෙට දානය කරයිද? නෑ උන්වහන්සේ ලියපු හැම එකක්ම රහතන් වහන්සේලා අධීක්ෂණය කරලා අපිට මිහිඳු මහ රහතන් වහන්සේ අපිට අටුවාව අරන් ආවේ. මහ රහතන් වහන්සේලා අතරත් අති සුවිශේෂී මහ රහතන් වහන්සේ නමක් මිහිඳු මහ රහතන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ ਸਰුවඥතා ඥාණයෙන් දැකලා තිබ්බ මෙහෙම කෙනෙක් ලෝකෙ පහළ වෙනවා අනාගතේ. ධර්මාශෝක මහරජුරුවන්ගේ එකම පුතා මහා මහින්ද දීප චක්‍රවර්ති මහා මහින්ද කියලා කියන්නේ. ධර්මාශෝක රජු දීප චක්‍රවර්ති රජු. එහෙනම් රජුරුවන්ගෙන් පස්සේ රජ වෙන පුතත් දීප චක්‍රවර්ති. එහෙනම් මේ ශේමසේ රජෙක් නෙමෙයි අපිට ධර්මය අරන් ආවේ. දීප චක්‍රවර්ති කෙනෙක්. මහ ප්‍රතාපවත් කෙනෙක්. ඒ නිසා මහා මිහිඳු මහරහතන් වහන්සේ කියන අපිට නිකන් සාමාන්‍යයි. උන්වහන්සේ සාමාන්‍යයි කියලා හිතන කොටත් පව්. රහතන් වහන්සේලා කෝටි 100කටත් වඩා වැඩ ඉන්න කාලේ ඊට වඩා ඉහළින් වැඩ හිටපු රහතන් වහන්සේ නම මිහිඳු මහ රහතන් වහන්සේ කියලා කියන්නේ. ආන් ඒ උත්තමයන් වහන්සේ තමයි මේ අටුවා ටීකා අපිට ගෙනල්ලා දෙන්නේ. එහෙනම් උන්වහන්සේ අපිට මිත්‍යා දෘෂ්ටියක් ගෙනල්ලා දෙන්නේ. මේ හින්දා කවදාවත් ධර්ම රත්නේ ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි සඳහන් කරනවා මේ ධර්ම රත්නේවත් අට කතාවවත් අභිධර්මයේවා ටීකාවත් ප්‍රතික්ෂේප කරන්න අපිට බෑ. ඒ නිසා හැබැයි මේ හරිම හරිම ධර්ම රත්නයන් අපි හොයාගන්න ඕනේ. හරිම ධර්මයේ කොතනද තියෙන්නේ? ඒක උදෙසා ශ්‍රද්ධාව ශ්‍රද්ධාව පිහිටවන්න. මේ කොච්චර වුණත් අපි ගාව තියෙන ශ්‍රද්ධාවේ හිග බව අපිට හරියට පේනවා. හිග බව හරියට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් ඒ කියන්නේ බුද්ධ කියලා කෙනෙක් ලෝක ධාතුවේ නැති කාලේ පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගත් අය හිටියා. ආසින් ගියපු අය හිටියා. ඒ අය ඇයි අහසින් ගියේ? යම් භාවනා ක්‍රමයක් දිනු කරලා ඒ භාවනා ක්‍රමයේ පිළිබඳව ඒ අයට පුදුම ශ්‍රද්ධාවක් තිබුණා. මම කරන වැඩේ හරි. මේ මාර්ගයේ ගියොත් මට මේ අභිඥා ලබන්න පුළුවන් කියන පූර්ණ විශ්වාසයක් තිබුණා. ආන් මේ විශ්වාසයේ මත ඒගොල්ලෝ අභිඥා ලැබුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. දැන් අපි ඔක්කොම මේ බුද්ධාන්තරයේ මේ ඉන්නේ. නමුත් අද අද අභිඥාලාභීන් හරියට හරියට අඩුයි අපිට හොයාගන්න අමාරුයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ නැති කාලේ අභිඥාලාභීන් ඕන තරම් හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අභිඥාලාභීන් හිටියා. නමුත් තාම ධර්ම රත්නයේ ජීවමානව පවතිනවා. අපිට අභිඥා අඩුයි. භාවනා කළාට ප්‍රතිඵල ප්‍රතිඵල හීනයි. ඇයි ඒ? සැකයි. මම මේ භාවනා කරන ක්‍රමය හරිද? අපිටම සැක උපදිනවා. අහවල් ආචාර්යවරයා මෙහෙම කිව්වා මේ ආචාර්යවරයා මෙහෙම කියලා තියෙනවා මේ දෙකෙන් කෝකද හරි සැක උපදිනවා ආන්ගේ සැකය මත අපිට ගමන ඉදිරියට යන්න බෑ එහෙම සැක ආපුහම ආන් ත්‍රිපිටකයට බැහැලා ධර්මයෙන් විනයෙන් හරි මොකද්ද කියලා හොයන්න ඕනේ එහෙම හොයන්න වැරදි පොතක් අරගෙන හොයන්න ගත්තොත් දිගටම වර්ධින්න පැටලෙන්න පටන් ගන්නවා හරිම පොත අරගෙන හොයන්න වෙනවා ආන් ඒ හරිම ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවන්න මෙතන කියනවා මිසක් ධර්මයේ නමින් තියෙන මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ශ්‍රද්ධාව පිටවන්නේම කියනවා නෙවෙයි. ඒ නිසා මේ ධර්මය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි හරියටම හොයන්න ඕනේ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගැනීම කවදාවත් වෙන්නේ භාවනාවට බාධාකුත් නෙමෙයි. සමහර කෙනෙක් කියනවා ධර්මයේ ඉගෙන ගන්න එක භාවනාවට බාධාවක්. භාවනා කරන අය බණපොත් කියවන්නත් එපා. වෙන මොකවත් කියවන්නත් එපා. බණපොත් කියවන්නත් එපා. එහෙම කියලා ඇතැම් අය කියනවා. භාවනාව සාර්ථක වෙන්න නම් බණපොතවත් කියවන්න එපා ධර්මයේවත් ඉගෙන ගන්න එපා කියලා. ඒකවල මේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව මේ කොහේ යන්නද හදන්නේ? ධර්මයේ ඉගෙන ගන්න නැත්නම් මොනවද අපි ඉගෙන ගන්නෙ? එහෙම යන්න ගියොත් කාටද වරදින්නේ? අපිටයි වරදින්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගය කවදාවත් වරදින්නේ වරදින්නේ නැහැ. එහෙම නැත්නම් වැරදිලා තියෙන්නේ ඒ අයට මිස භාග්‍යතුන් වහන්සේට නෙමෙයි. නමුත් සමහර අයගේ කල්පනාව භාග්‍යතුන් වහන්සේට වැරදිලා අපිට වැරදින්නේ නැහැ වගේ. ඊළඟ මේ ධර්මයක් ඉගෙන ගන්න එපා කියලා කවදාවත් ප්‍රතික්ෂේප කරන්න කරන්න කිසිසේත්ම කිසිම කෙනෙකුට බෑ. ඒ නිසා ධර්ම රත්නේ මනාව හැකි තරම් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ සැක විසඳලා දෙන්න හරියටම කෙනෙක් කොහෙද ඉන්නේ? ආන් ඒ නිසා ශ්‍රද්ධාව පිහිටවන්න කියලා මේ දෙවියන්ට කියනවා කුමක් උදෙසා ශ්‍රද්ධාව පිහිටවන්නද? භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ධර්මය උදෙසාම ශ්‍රද්ධාව පිහිටවන්න. ඊළඟට පැහැදිලි කරනවා ඒ ශ්‍රද්ධාව ආකාර කීයද කියලා. ශ්‍රද්ධාවේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට සාමාන්‍යයෙන් අපි දන්න හැටි ශ්‍රද්ධාවලුත් තියෙනවා. නමුත් ශ්‍රද්ධාව තුළ ප්‍රභේද ගණනාවක්ම සඳහන් කරලා තියෙනවා. මොනවද ශ්‍රද්ධාව තුළ තියෙන ඒ ප්‍රභේද ගණනාව කියලා පැහැදිලි කරලා තියෙනවා. ආකාරවතු ශ්‍රද්ධා, අමූලිකා ශ්‍රද්ධා. අපි මේ වගේ කාරණා දෙකක් නම් දන්නවා. නමුත් ශ්‍රද්ධාව තවත් ප්‍රභේද ගණනාවකට බෙදෙනවා. ඒ ප්‍රභේද සඳහන් කරනවා ආගමන ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා, ඕකප්පන ශ්‍රද්ධා, පසාද ශ්‍රද්ධා. මේ ආදි වශයෙන් තවත් කාරණා හතරකට බෙදලා තියෙනවා ශ්‍රද්ධාව. එහෙනම් මම ගාම මේ කාරණා හතරක් යටතේ විස්තර කරන ශ්‍රද්ධාවෙන් කෝක තියනවාද කියලා දැනගන්නත් අපි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා හරියට හරියට අඳුරගන්න සිද්ධ වෙනවා. එhmenan මේ ධර්ම දේශනා මාලාවේ අද මේ දේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. ඉදිරි ශ්‍රද්ධාව පිළිබඳව කාරණා ඉදිරි දේශනාවක සාකච්ඡා කරන්න ඉඩ තියලා. සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සතිය සම්පatti හෝතු චේ පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ